ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාල ප්‍රකීතකතුව ජනසංජනගේ ජනසංජනගේ ජනසංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපේ සංස්කෘතියේ ಭಾರತೀಯ ලක්ෂණ බහුලයි. බොහෝ කලාවන්හි මහා සම්ප්‍රදාය හැටියට අපි සැලකන්නේ ಭಾರತය. ඇතැම් සංගීතඥයන් කලාකරුවන් වෙනත් රටක ඉපදිලා තවත් රටක කලාව පෝෂණය කරන්නට දායක වෙච්ච අවස්ථා අපට බොහෝ දකින්න පුළුවන්. ඇතැම් අය කිසියම් රටක ජන්මලාභය ලැබලා ඒ රටේ කලාව කරත් ඒ කලාව විශ්වව්‍යාපී කලාවක් බවට පත් වෙනවා. සර්වකාලීන කලාවක් බවට පත් වෙනවා. කලාවේ මහිමය ඒකයි. අපේ රටේ සංගීතය පෝෂණය කරන්න බොහෝ වෙලාවට වෙනත් රටවල ජන්මලාභය ලැබූ කලාකරුවන් දායක වෙලා තියෙනවා. දකුණු ඉන්දියාවේ බැංගලෝරේ 1910 දී ජන්මලාභය ලබන එක්තරා හිතුවක්කාර සංගීතඥයෙක් ලංකාවට එන්නේ නිහඬ චිත්‍රපට ලංකාවේ ප්‍රදර්ශනය කරන අවධියේදී. ඒ නිහඬ චිත්‍රපට වල විවේක කාලයේදී ಭಾರತයෙන් පැමිණි නර්තන ශිල්පිනියන් නලංගනන් නැටුම් ඉදිරිපත් කළා. මේ නැටුම් ඉදිරිපත් කිරීමේදී සංගීතය නිර්මාණය කරන්න ඒ නැටුම් කණ්ඩායම් සමග ඒ නර්තන ශිල්පිනියන් සමග සංගීතඥයින් ලංකාවට ආවා. එහෙම ලංකාවට ಭಾರತයෙන් ආපු සංගීතඥයෙක් තමයි මොහමඩ් ගවුස් කියන්නේ. ලංකාවට එනකොට ඔහු සමග පැමිණි නර්තන ශිල්පිනියක සමග විවාහ වී ලංකාව වාසභූමිය කොට ගන්නා මොහමඩ් ගවුස් අපේ සංගීතයේ මහත් පෙරලියක් කරනවා. වෙනසක් කරනවා. ඒ සංගීතය අපේ රටේ මහා සංගීතඥයින් පවා බිහි කරනවා. ඔහු නිර්මාණය කළ පළවෙනි ගීතය අපි අහමු ಭಾರತයෙන් ලංකාවට ඇවිත් ලංකාවේ ගීතය පෝෂණය කරපු තවත් ශිල්පියෙකුට තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ. මේ ගීතය අහලා අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. করুণা করুণা মোহ করুণা নাম গিলিলেন নাম গিল মোহদে নাম বিলীলা তার নাম হদে নাম বিলীলা যে মামান হার কটিয়ালা যে মামানো হার কটিয়ালা प्रेम मनोहर गीत किया जयनी बहुत लंबीला जयनी बहुत लंबीला जयनी बहुत लंबीला नदीरली नदी मेरली नदी के प्रेम की देवी मोरन मोरन के प्रेम की देवी मोरन मोम के प्रेम की देवी मोरन मोम के प्रेम की देवी करुणा मोह दे नाम लीला භාරතයෙන් මොහමඩ් ගවුස් භාරතයේ සිට ලංකාවට පැමිණ පසුව මෙහි මුල් බැසගත් ප්‍රවීණ ගායකයෙකු බවට පත්වෙච්ච මොහිදීන් බෙක්ට මේ ගීතය නිර්මාණය කරනවා. යූඩී පෙරේරා තමයි මේ පදමාලාව ලියන්නේ. මොහිදීන් බෙග්ගේ මේ ගීතය ඔහුට දීර්ඝ ගමනකට අනිතාරමක් බවට පත් වෙනවා. නිහඬ චිත්‍රපට සම්බන්ධ සේවාවක් කරන්න ලංකාවට ආපු සංගීතඥයින් එවක ලංකාවේ පැවති නෘත්‍ය නාටකවල සංගීතයටත් අපේ නාට්‍යකරුවන් භාවිතා කරා. ඒ වගේම ටීචර් හැටියට පෙන්වපු නාට්‍යවලත් සංගීතයට මේ නිහඬ චිත්‍රපටවල සංගීතය නිර්මාණය කරන් මේ නර්තනයේ සංගීතය සපයන්න ආපු සංගීතඥයින් භාවිතා කිරීමට නාට්‍යකරුවන් යොමු වුණා. මේ මොහමඩ් ගවුස් සංගීතඥයා නීතිඥ ජෝන්ද සිල්වාගේ අභාවයෙන් පස්සේ නැවත ප්‍රතිනිෂ්පාදනය වෙච්ච නෘත්‍ය නාටකවලට සංගීතය සම්පාදනය කළා. ටීචර් නිර්මාණය කරපු සිරිසේන විමලවීර මොහමඩ් ගවුස් තමන්ගේ නාට්‍යවල සංගීතයට සම්බන්ධ කරගත්තා. ඒ නාට්‍ය අතර ප්‍රධාන නාට්‍යයක් තමයි සිරිසේන විමල වීරගේ රුඩි කෙල්ල තීතර එක. මේ නාට්‍යවල විශිෂ්ට නාට්‍යමය ගුණයක් නොතිබුණත් මේ ගීත නිසා ප්‍රේක්ෂකයින් නාට්‍යාගාරවලට බොහෝ සෙයින් ඇදෙන්නට පටන් ගත්තා. රුඩි කෙල්ල නාට්‍යයට මොහමඩ් ගවුස් මාස්ටර් නිර්මාණය කරපු ගීත අතුරින් එකක් තමයි මේ ඊළඟට අපි ඔබට අහන්නට සලස්වන්නේ. සවාලා විලඳ જાති ඇති කලක් රම් කුඩු වේ ගිරවා නමාලා යන්නේ ඉගිලි රෞදි දීලබ නාසවන සතතා සවාලා ජාති ඇති කලක් රන් කූඩු වේ දිරවා සමාලා යන්නේ ඉගිලි ප්‍රවුදි ලබ නාසවන සපතා මහබඹා මනුසතා නලලේ සවාලා විලව જાති ඇති කලකුරන් කුඩුවේ ගිරවා සමාලා යන්නේ ඉගිලි රවුදිදී ලබ නාසෙවන සපතා කලත් රන් කුඩු වේ තියටර් වලට සංගීතය සපයන ගවුස් මාස්ටර්ට එවකට තියෙන තැටි සමාගමට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසෙනවා. කොලොම්බියා තැටි සමාගම සහ HMV තැටි සමාගම අතර පවතින තරඟෙදී HMV තැටි සමාගමේ ගීත නිර්මාණය කිරීම පැවරෙන්නේ H.W. රූපසිංහ මාස්ටර්ට. කොලොම්බියා තැටි සමාගම තෝරාගන්නේ මොහමඩ් ගවුස්. මේ නිසා ග්‍රැමෆෝන් ගීත රාශියකට සංගීතය නිර්මාණය කිරීමට අවස්ථාව ගෞස් මාස්ටර්ට ලැබෙනවා. මේ නිසා ග්‍රැමෆෝන් තැටිවලට අපූර්ව සංගීතයක් ඊට කලින් නොතිබුණු දැන් ಭಾರತයේ තනුවලට තමයි හුඟක් ග්‍රැමෆෝන් ගීත නිර්මාණය වුණේ. අලුත් තනු රාශියක් මොහමඩ් ගෞස් නිර්මාණය කරනවා කොලොම්බියා තැටිවලට. සංගීතඥයින් වගේම ගායිකාවනුත් බෙදිලා හිටියා සමාගම් වලට එච්ච මේ සමාගමට ගායිකාවන් කණ්ඩායමකුත් ගායක ගායිකාවනුත් කොලොම්බියා ටෙක් සමාගමට ගායක ගායිකාවෝ මේ අපි තෝරගත්තේ ගවුස් මාස්ටර් කොලොම්බියා තැටි සමාගමේ තැටියකට නිර්මාණය කර තනුව. බ්‍රවුස් මාස්ටර්ගේ මේ මధుර තනු නිර්මාණ නිසා කොලොම්බියා තැටි ඉතා විශාල වශයෙන් අලෙවි වූ බව පොතපතේ සඳහන් වෙනවා. ඊළඟට තවත් දෛවෝපගත පුද්ගලයෙකු ගෞස් මාස්ටර්ට මුණ ගැහෙනවා. ඒ තමයි ශාන්ති කුමාර් සෙනවිරත්න. බම්බලපිටියේ ඔහුගේ ශාන්ති කලා නිකේතනයේට සම්බන්ධ වෙන මොහමඩ් ගෞස් මේ ශාන්ති කලා නිකේතනයේ සංගීත ආචාර්යවරයා බවට පත් වෙනවා. මේ මුණ ගැහිම නිසා නිහඬ චිත්‍රපටවල විවේක කාලයේ නටුමට සංගීතය සපයන්න ආපු මොහමඩ් ගවුස්ට අපේ සශබ්ද සිනමාවට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙනවා. මේ දවස් වෙනකොට ශාන්ති කුමාර් සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා ලකලැසි වෙමින් සිටියේ. ඔහුට ගවුස් මාස්ටර් මුණ ගැහිම අර සිනමාව පෝෂණය කරන්නට අවශ්‍ය තවත් කලාකරුවෙකු මුණ ගැසීමක් බවට පත් වුණා. මේ නිසා තමයි ශාන්ති කුමාර් නිර්මාණය කරන සිංහල චිත්‍රපටය වන අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නට මොහමඩ් ගවුස්ට අවස්ථාව ලැබෙන්නේ. මේ මොහමඩ් ගවුස් ශාන්ති කුමාර් සහ අශෝකමාලා චිත්‍රපටය කියන සටහන් තුන ඇතුළේදී තවත් විශිෂ්ට කලාකරුවන් රාශියක් නිර්මාණය වෙනවා. අශෝකමාලා චිත්‍රපටයේට සපයන සංගීතය සිංහල සිනමා සංගීතයේ ස්වතන්ත්‍ර සංගීතයේ අපූර්වත්වය පිළිබිඹු කරන සංගීතයක් බවට පත් වෙනවා. ඒ සඳහා නිර්මාණය කරපු ගීතාවලියේ ඉතා මధుර ගීතයක් තමයි මීළඟට අපට ඇහෙන්නේ. කාන්තමේ रस बोलवे शांत में प्रिय शांत में Thank you. භාවයක් තිබුණත් ගෞස් මාස්ටර්ගේ සංගීතය උත්තර ಭಾರತೀಯ රාගධාරී හෝ කර්ණාටක සංගීතය හෝ වෙනත් ಭಾರತೀಯ සංගීත ප්‍රකාරයකට නැකම් නොකියන ස්වතන්ත්‍ර සංගීතයක් බව සංගීතඥයින්ගේ අදහසයි. දැන් මේ වගේ මధుර තනුවක් වගේ ගතිය වැනි ඉන්දියානු ගායිකාවකගේ සාවද්‍ය උච්චාරණය නොතිබෙන්නට අපට මීටත් වඩා ලොකු රසස්වාදයක් ගැඹුරු රසස්වාදයක් ලබන්නට පුළුවන් නිර්මාණයක් බවට පත් වෙනවා. ගවුස් මාස්ටර්ගේ ගීත නිර්මාණ, සංගීත නිර්මාණ අතර විශිෂ්ටම නිර්මාණය හැටියට බොහෝ දෙනෙකු සැලකන්නේ ඔහුගේ සෙවණේ සංගීතය හදාරන්නට පැමිණ අශෝකමාලා චිත්‍රපටයෙන් ගායක ලෝකයටත් සංගීත ලෝකයටත් පිවිසෙන WD ඇල්බර්ට් පෙරේරා හෙවත් පණ්ඩිත් අමරදේවයන් නිර්මාණය කිරීමයි. යමෙක් ආලේ ඇයි කරේ යමෙක් ආලේ ජන හදා පැතිසි පොළදී ජන හදා පැතිසි පොළදී පැති ධර්මයේ දීපිත කල්මේ සමරදේවයන් තමන්ගේ ජීවිත කාලය තුළදී මොහමඩ් ගවුස් කියන නමට নমස්කාර කළා ගෞරව කළා ගුරු ගෞරවයෙන් සැලකුවා මේ නිසා පණ්ඩිත අමරදේවයන් කියන්නේ මගේ සංගීතයේ ආත්මය මට දුන්නේ ගවුස් මාස්ටර් කියලා මේ නිසා ගවුස් මාස්ටර් අපේ මහා සංගීතඥා නිර්මාණ කිරීමේ කාර්යයට දායක වෙච්ච සංගීතඥයෙකු හැටියට අපේ සම්භාවනාවට පාත්‍ර වෙනවා. සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ යම්පත්